දජග්ග පරිත්තම් එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තත්‍රකෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති බදන්තේ තිතේ භික්ඛු භගවතෝ පච්චසෝ සුම් භගවා ඒතදවෝචේ භූත පුම්බං භික්ඛවේ දේවාසුර සංගාමෝ සමුපම්බුල් හෝ අහෝසි අතකෝ භික්ඛවේ සක්ඛෝ දේවානමින්දෝ දේවතාවතින් සේයාමන්තේසී සචේමාරිසා දේවානං සංගාමගතානං උප්පංජය භයං වාචම්බිතන්තං වා ලෝමහං සෝවාමමේව තස්මින් සමයේ දජංගං උල්ලෝකේයාතේ මමං නිවෝ රජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං වාචම්මිතන්තං වා ලෝමහං සෝවාසෝ පහිජිසති නොචේමි දජංගං උල්ලෝකයාතේ අත පජාපතිස්ස දේවරාජස්ස ධජංගං උල්ලෝකෙය්‍යාත පජාපතිස්ස හිමෝ දේවරාජස්ස ධජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං වාචම්මිතත්තං වා ලෝමහංසෝ වාසෝ පහිජිසති නොචේ පජාපතිස්ස දේව රාජස්ස දජංගං උල්ලෝකෙය්‍යාත අත වරුණස්ස දේව රාජස්ස දජංගං උල්ලෝකෙය්‍යාත වරුණස්ස හිවෝ දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං ආචම්මිතන්තං වා ලෝමහං සෝවාසෝ පහියසති නොචේ වරුණස්ස දේව රාජස්ස දජංගං උල්ලෝකේයත අතීසනස්ස දේව රාජස්ස දජංගං උල්ලෝකේයත ඊසානස්සහිවෝ දේව රාජස්ස දජංගං උල්ලෝකයතං යං භවිස්සති භයං වාචම්මිතන්තං වා ලෝමහං සෝවාසෝ පහියිසති තී සංකෝපන භික්කවේ සක්කස්සරා දේවානමින්දස්ස ධජංගං උල්ලෝකයතං පජාපතිස්සවා දේවරාජස්ස දජංගං උල්ලෝකයතං වරුණස්සවා දේවරාජස්ස දජංගං උල්ලෝකයතං ඊසානස්සවා දේවරාජස්ස දජංගං උල්ලෝකයතං යම් භවිෂ්‍යති භයං වාචම් විතන්තං වාලෝමහං සෝවා සෝපහියේ තාපිනෝ පිපහියේ තං කිසේතු සක්කෝ භික්කවේ දේවානමින්දු අවිත රාගෝ අවිත දෝසෝ අවිත මෝහෝ භීරුච්ඡම්මි උත්‍රාසි පලායිති ආංචකෝ භික්කවේ එවං වදාමි සචේතුම්මාකං වික්කවේ අරඤ්ඤගතානං වාරුක්කමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පංජේය භයං වා චම්බිතත්තං වා ලෝමහං සෝවාමමේව තස්මින් සමයේ අනුස්සරයාත ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති මමං හිවෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වාචම්මි තත්තං වා ලෝමහංසෝ වාසෝ පහිජිසති නොචේ මං අනුසරෙය්‍යාත අත ධම්මං අනුසරෙය්‍යාත සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤුහිති ධම්මං හිවෝ භික්ඛවේ අනුසරතං යං භවිස්සති භයං වාචම්බිතත්තං වා ලෝමහං සෝවාසෝ පහිජිසති නොචේ ධම්මං අනුසරයාත අත සංඝං අනුසරයාත සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීජි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති සංඝං ඊවෝ භික්ඛවේ අනුසරතං යං භවිසති භයං වාචම්මිතත්තං වා ලෝමං සෝවාසෝ පහියසති තං කිසේතු තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ විතරාගෝ විත දෝසෝ විත මෝහෝ අබිරු අච්ඡම්බි අනුත්‍රාසි අපලායිතේ ඉදම වූච භගවා ඉදං වත්වා සුගතෝ අතපරං ඒතද වූච සත්තා අරඤ්ඤේ රුක්ඛ මූලේ වා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයං තුම්හාකනෝසියා නොචේ බුද්ධං සරයාත ලෝකජෙන්තං නරසබං අත ධම්මං සරයාත නියානිකං සුදේසිතං නොචේ ධම්මං සරෙය්‍යාත නියානිකං සුදේසිතං අත සංඝං සරෙය්‍යාත පුඤ්ඤක්ඛෙන් තං අනුත්තරං ඒවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච බික්කවෝ බයං වාචං විතන්තං වාලෝමහං සෝනේසති තී